අසේවනාච බාලානං පණ්ඩිතානංච සේවනා පූජාච පූජනීයානං ඒතං මංගලමුත්තමං හොඳයි වාසනාවන්ත පින්වත්නි මේ මොහොතේ අපි සූදානම් වෙලා සිටින්නේ තථාගතයන් වහන්සේ මේ ලෝකේ ජීවමානව වැඩ වාසය කරන සමයේ මේ ලෝක සත්‍යය කෙරේ අනුකම්පාවෙන් දේශනා කරපු මා මංගල සූත්‍රයේ නිර්වාණ පණිවිඩය දැන ගැනීම සඳහා අපි දන්නවා බාලයෝ ඇසුරු නොකරන්න පඬිතියෝ ඇසුරු කරන්න පිළිය යුත්තන් පුදන්න මේවා උතුම් මංගල කරුණ කියන එක තමයි මේ ගාථාවේ අර්ථය. අපි අට කතාව සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ නැහැ. මේ සූත්‍රය තථාගතයන් වහන්සේ දේශනා කළේ කුමක් අරමුණු කොටගෙනද කියන ඒ කිසිම සිදුවීමක් පිළිබඳ සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ හේතුව ඒ සියලුම අටුවා ටීකා ටිප්පණි මේ සියලුම පින්වතුන් දන්නවා මේ සියලුම පින්වතුන් මේ සූත්‍රය කටපාඩමේ දන්නවා පින්වත්නි මේ ලෝකේ බාලයා කවුද පඬිතයා කවුද පිළිය යුත්තා ඉන්නේ කොයිද කියන එක පිළිබඳ අපි දැනුවත් වෙන්නට ඕනේ. එනම් මේ වගේ උත්තරීතර දවසක කවුද අපේ බාලයා කියලා බලනකොට ගොඩාක් අඩුපාඩුකම් තියෙන අසත්පුරුෂ කටයුතු කරන දුස්සීල කෙනෙක් ඉන්නවා නම් එයාට අපි කියනවා බාලයා කියලා. සිල් සමාදන් වෙලා ධර්මානුකූල ජීවත් වෙන දාමට ලැබි කෙනෙක් ඉන්නවා නම් එයාට අපි පඬිතයා කියලා කියනවා. අධ්‍යාපනයේ ගොඩාක් අඩු කෙනෙක් කිසිම අකුරක් දන්නේ නැහැ කිසිම අවබෝධයක් නැහැ එයාට අපි බාලයා කියලා කියනවා. ඒ වගේම තමයි අධ්‍යාපනයේ වැඩි වෙච්ච ගොඩාක් දැනුම තියෙන කෙනාට පඬිතයා කියලා කියනවා. මේවා අපේ ලෞකික වශයෙන් භෞතික වශයෙන් මේ ලෝකයේ බාලයා පඬිතයා හඳුන්වන ක්‍රමවේදය. තථාගතයන් වහන්සේ දේශනා කරනවා පින්වතුනි ලෝකය හොයන්න එපා මේ බඹයක් විතර උස තියෙන කය හොයා ගන්න. ලෝකය හදන්න යන්න එපා මේ බඹයක් විතර උස තියෙන මේ කය අදා ගන්න. එහෙනම් අපි ජීවත් වෙන මේ ජීවිත කාලය තුල සෑම මොහොතක් ගානේ මේ බාලයා පඬිතියා පිළිබඳව අපට විශාල ප්‍රශ්නයක් තියෙනවා. අවංකවම විනෝදනේ මේ වෙනකොට අපේ මිනිසත් ජීවිතය තුල අපි බාලයා පඬිතයා අඳුරගෙන නැහැ කියලා කිව්වොත් ඒක වඩා නිවැරදි ප්‍රකාශයක්. බාලයා මේ ලෝකයේ කොහෙවත් නැතිනොතුනි. පණ්ඩිතයා මේ ලෝකයේ කොහෙවත් නැතිනොතුනි. මේ බඹයක් විතර උස තියෙන මේ කයට සීමා වෙච්ච කෙනෙක් තමයි මේ බාලයා පණ්ඩිතයා. මේ බඹයක් විතර උස තියෙන මේ කයේ කවුද බාලයා කියලා බැලුවොත් ඒ තමයි අපේ ඇස අපි යම්කිසි කෙනෙක් දිහා රාගයෙන් බලනකොට, වෛරයෙන් බලනකොට, ද්වේෂයෙන් බලනකොට, ලෝභයෙන් බලනකොට අන්න ඉපදීමට හේතුවක් හදලා දෙන සංසාරයේ දුකට හේතුවක් නිර්මාණය කරන මේ ඇස තමයි පින්වතුනි බාලයා. අපි මේ ලෝකේ ඉපදීම නවත්තන්න නේද මිනිසක් බව ලැබුවේ? කල්පනා කරලා බලන්න මේ මිනිස්ය භවය මොනතරම් දුර්ලභ ගණේ භවයක්ද කියලා බලු ආත්මවල මොනතරම් අපි ඉපදෙන්නේ නැද්ද සර්පයෝලා මේ ලෝකේ කොච්චර ඉපදෙන්නේ නැද්ද ආනන්ද මේ යන්න කලින් සක්විති රජවරු කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. එහෙනම් සක්විති රජවරු කඩිය වෙලා ඉපදුනා නම් අපි පුරාණ කුණිය වෙලා කොච්චර ඉපදෙන්නේ නැද්ද? කුරුල්ලෝ පක්ෂිය වෙලා මාළු වෙලා මොනතරම් ඉපදෙන්නේ නැද්ද මේ ලෝකේ? ගවය වෙලා අපට කරන්තවල බඩු අදින්න, වෙල් වල ආන්න මොනතරම් අපිව තියාගෙන මිනිස්සු වැඩ ගන්නද? එහෙනම් මේ විදිහට හැම භවයක් ගානේ ඉපදිලා සංසාරේ දුක් විඳලා බොහොම අමාරුවෙන් තමයි පින්වතුනි අර සතේ සතේ එකතු කරලා විශාල මුදල කඩනවා වාගේ මේ පින් ටික එකතු කරගත්තේ මිනිස්සුත් බව ලබන්න කල්පනා කරලා බලන්න පින්වතුනි මේ පින්වතුන්ගේ ගෙවල් වල ඕනතරම් සුණකයෝ ඉනවා මිදුලේ ඉන්න සුණකයා ජීවිත කාලෙම අපේ ගේ මුර කරනවා. පිටින් කෙනෙකුට එන්න දෙන්නේ මුරගා බඩමුට්ටු ආරක්ෂා කරනවා. එළිය වැලි ගොඩේ නිදාගන්නේ මේ සතාට අපේ පඩියා ගෙවනවද? ඇඳුම කරන් දෙනවද? ලෙඩ නිවාඩු වාර්ෂික නිවාඩු කියලාට විවේක ගන්න නිවාඩුවක් දෙනවද? ඒ පින්වතුනි මේ බල්ලා කියන සතා ඔච්චර කන්න බොන්න නොදී ගහලා එරෙව්වත් එයා මේ ආම්පුතාගේ දේපොළ ටික රැකගෙන බඩගින්නේ ඉන්නවා සති ගණන්. මේවා කුසල් නෙමෙයිද? එහෙනම් ගවයෙන් කළා ඉපදිලා ඇඟේ තියෙන සියලුම ලේ ටික කිරි කරලා දීලා බඩගින්නේ ඉන්නවා කඹේ ලියන්න ඕනේ අර තනකොළ ටිකක් කන්න. එහෙනම් මේ විදිහට සත්ව කුලවල ඉපදිලා විශාල වශයෙන් දුක් විඳලා පොඩ පොඩ කුසල් පින් එකතු කරගෙන බොහොම කාලාන්තරයකට පස්සේ තමයි මේ මිනිසත් බව ලැබුවේ පංචකාමයන් පිනවන්න නෙමෙයි ඒක නිවාදමන්න අපි ඉතාලේ නිනවා ස්ත්‍රියක් කළා පුරුෂයෙක් කළා ඉපදුනාම මම ජයගත්තා මට ගෙවල් හදන්න පුළුවන් වෙල්වල ආන්න පුළුවන් මිනිසුන්ගෙන් පරිගන්න පුළුවන් ඕන දෙයක් මට කරන්න පුළුවන් මිනිසයා තමයි මේ ලෝකය භුක්ති විඳින්න ඉපදිච්ච එකම සතා කියලා අපි මුලා වෙලා පින්වතුනේ මිනිසත් භවයේ ලැබුණේ අපට කසාද බඳින්න ගෙවල් හදන්න එකතු කරන්න නෙමෙයි නිවන් දකින්න ගවයෙකුට හැතෙකුට බල්ලෙකුට නිවන් දකින්න බැරි නිසා මිනිස්සුත් බලය ඕනේ පින්වතුනේ අරියත් බෝධියටපත් වෙන එහෙනම් මේ තරම් දුර්ලභ ගණේ භවයක් ලබලා අපි දැන් අපේ වයස කීයද කියලා පොඩ්ඩක් තමන්ගෙන් අහලා බලන්න 20යි 25යි 40යි 50යි 60යි 80යි පැය කීයක් භාවනා කළාද කියලා ප්‍රශ්නයක් ඇහුවොත් දෙන්න උත්තරයක් නැහැ. එනම් උපරිම තථාගතයන් වහන්සේගේ මාර්ගයේ වැඩුවට අවුරුදු 7යි. හතේව හතක් ගිහිල්ලා හතේව 10ක් ගිහිල්ලා ඒ තරම සෝවන් මාර්ගයට වැටෙලා නැහැ. එහෙනම් මොනවද කරලා තින්නේ මේ අසකන දිවනාසය සමසිත කියන සලායතන තුලින් පංචකාමයන් විනෝ විනෝ කකා ගිවි ඇවිද්දා. ඇත්ත කතාව ඕකනේ. එහෙනම් අපි මේ මිනිසත් භවයේ ලබලා මේ ලෝකේ හැමදාම දුක් විඳිනවා. තථාගතයන් වහන්සේ දේශනා කරනවා ආසේවනාච බාලාණං පණ්ඩිතාණං ච සේවනා මේ ඇස් නිසා අපි බාලේ කාශ්‍රය කරනවා බාලයා කියන්නේ ඉපදීමට හේතු දුක් විඳීමට හේතුව නැවත නැවත බලය යන හේතුව අපි ආශ්‍රය කරනවා. යන්න ඒ බාලය ආශ්‍රය නොකරන්නේ කියලා තථාගතයන් වහන්සේ දේශනා කරනවා. එහෙනම් මේ මිනිසත් භවයේ තුල අපේ ඇස් දෙකේ මේ නාම රූප ධර්මතාවය දැකලා තියෙනවද? ඇලීම ගැටීම දැකලා තියෙනවද? මේ හැම නාම රූපයක් නිසාම බලාපොරොත්තුවක් ඇති වෙලා ලෝභ දේශ මොහ ඇති වෙලා මේක ධර්මානුකූල දුකයි කියලා දැක්කද? අනිත්‍ය භාවනා වැඩුවද පිළිකුල් භාවනා වැඩුවද ධම්මානුසතිය මේ නාම රූප වලින් දැක්කද කියලා වරන් දැකලා තියෙන වෙන මොකවත් නැහැ නේ. මට මේක අයිති වෙන්න ඕනේ මට මේක උරුම වෙන්න ඕනේ වැඩිපුර කෑම ඕනේ බීම ඕනේ අවුරුදු 100 දක්වා ජීවත් වෙන බැංකුවේ මුදල් පුරවන්න ඕනේ එහෙනම් දැකලා තියෙන පින්වතුනි අවශ්‍ය දේ නෙමෙයි අනවශ්‍ය දේ තථාගතයන් වහන්සේගේ දේශනාවේ සඳහන් වෙනවා අම්මේ කියලා තාත්තේ කියලා ඉපදිච්ච නැති කෙනෙක් මේ ලෝකේ නැහැ කියලා ඉපදිච්ච නැති භූමියකුත් නෑ භූම දානය නොකරපු තැනකුත් මේ ලෝකේ නෑ දරුවෙක් වෙලා ඉපදිච්ච නැති කෙනෙක් මේ ලෝකේ නැති තරම් දිනතුනේ එහෙනම් අර්මතනම ඉපදිලා අර්මතනම ගෙවල් අදලා හැම අම්ම තාත්තගෙනම දරුවෙක් වෙලා සියලුම ලෝක සත්‍යෝ අපෙන් දරුවෝ දෙලා ඒ පින්වතුනේ දරුවෝ හදන එකයි කසාද බඳින එකයි ගෙවල් හදන එකයි බඩු මුට්ටු එකතු කරගෙන සම්මාදනය යන එකයි මේක තාම නවත්තලා නැහැ අපි එහෙනම් අපේ අරුපාරු ටික තථාගතයන් වහන්සේ පෙන්නලා දෙනවා මේ ඇස කියන බාලයා අපට නැවත නැවත මේ ලෝකේ ඉපදිලා දුක් විඳින්න හේතු ඇදුවා. ඒ බාලයා අද ඉඳලා ආශ්‍රය නොකළ යුතුයි. මේ ලෝකේ ඉපදිච්ච හැම කෙනාම අපේ අම්මා තාත්තා නම් ඥාතියෝ නම් අපේ දරුවෝ නම් අන්න පින්වත්නි අපේම පවුල කෙනෙක් විදියට දකින්න ඕනේ රාගය විරාගයෙන් දකින්න ඕනේ හැම රටේම ඉපදුනා නම් හැම බින් අඟලක් ගානේ කෙරුවා නම් හැම තැනම ගෙවල් ලැබුවා නම් මේ ලෝකයේ සෑම තැනම වස්තු වලට හිමිකම් කිව්වා නම් දැන් අපට මේක අලෝභයෙන් දකින්න බැරිද හැමෝම අපේ දෙමෝපියෝ නම් ඥාතියෝ නම් මිත්‍රයෝ නම් අපට වෛරකාරයෙක් මේ ලෝකේ ඉන්නවද? අතුරෙක් ඉන්නවද? පලි ගන්න අපට හේතුවක් වෙනවද? අම්මගෙන් තාත්තගෙන් පලි ගන්න කෙනා මිනිස්සෙක් නෙමෙයි යා තිරිසනෙක්. එහෙනම් මේ ලෝකයේ සියලුම දෙනා අපට මව්වරුණා නම් පියවරුණා නම් අල්ලපු ගෙදර මිනිස්යාට විරුද්ධව නඩු දාන්නේ පෙර භවයේ අම්මට තාත්තට විරුද්ධව නේද? පොල්ලක් අරගෙන පීයක් අරගෙන පන්නන්නේ මේ වෛරකාරයා කියලා ඒත් අපේ අම්මේ තාත්තේ නේද පෙර භවයේ අන්න බලන්න පින්වතුනි මේ ඇස් දෙකේ මේ ධර්මතාවය දකින්නකොට අද්වේෂයෙන් මේ ලෝකෙදී අපට දකින්න පුළුවන්කම ලැබෙනවා අලෝභයෙන් අද්වේෂයෙන් අමෝහයෙන් විරාගයෙන් මේ ලෝකේ දිහා දකිනකොට අන්න ඉපදීම නවත්තන්න හේතු ඒ පඬිතයා ආශ්‍රය කරන්නයි කියලා තථාගතයන් වහන්සේ අපෙන් ඉල්ලීම කරනවා එහෙනම් අපි ලබාපු මිනිස්සුත් භවයේ අපි මෙච්චර කාලයක් ආශ්‍රය කරලා තියෙන කවුද කියලා කිව්වොත් අවංකවම අපට පිළිගන්න සිද්ධ වෙනවා පුළුවන් තරම් අපි ආශ්‍රය කරලා තියෙන පින්වතුනි බාලයෝ පඬිතුයෝ ආශ්‍රය කරා නම් අරියත් බෝධියේ මේ පින්වතුන් පිරිනිවන් පාන්න එපාය සෝවාන් සකු르දාගාමි අනාගාමි වෙන්න එපාය මොකවත් නැහැ එහෙනම් ගනුදෙනු කරලා තියෙන්නේ බාලයෝ එක නේද තවත් බාලයෙක් ඉන්නවා පින්වතුනි ඒ තමයි අපේ කන්දේක අනේ මේ පින්වතුන්ගේ සංවර භාවය, සීලවන්ත භාවය ඕන තරම් ගෙවල් වල වැඩපටයුතු තියෙද්දී මෙතනට ඇවිල්ලා ධර්මයේ ශ්‍රවණය කරමින් තමන්ගේ කාලයේ ශ්‍රමය වේදම් කරගෙන ඕම ධර්මානුකූල පිරිසක් කියලා ಗುಣ කිව්වා නම් දැන් මේ මිනිසුන්ට මාන්නය වැඩි වෙන්නේ නැද්ද? ආහංකාරය උනදුකම වැඩි වෙන්නේ නැද්ද? අනේ බොහොම හොඳ ආන්දරෝ කොහෙන්ද දන්නේ වැඩි අපේ ධර්මාන්ත ගොඩාක් ප්‍රශංසා කළා කියලා හරි සන්තෝෂයි බලන්න මාන්නේ කියන කොටුන්න පළඳ ගන්න නැටි මේ කනට ඇහෙන වචන නිසා අපට ලෝභ දේශ මොහ ඇති වෙනවා නම් මාන්‍ය ආංකාරය උඩඟු ඇති වෙනවා නම් අන්න බාලය ආශ්‍රය කරනවා පින්වතුනේ කල්පනා කරලා බලන්න මේ පින්වතුන්ට අගුණ කියලා තථාගතයන් වහන්සේගේ ශාසනය 2500ක් වෙනකන් තාම එක ශික්ෂාවක් රකින්න බැරි වුණා. තාම එක අඩුවක් අදා ගන්න බැරි වුණා. මෙච්චර අවුරුදු 40 50 ගටක් අකාදෙමියේ පංචකාමයේ පිනවපු මේ පින්වතුන්ට මානදම් පුරන්න නිකම්වත් සිටිවිලා කාලේ නෑනේ මොනතරම් පංචකාමයක ලෝභයිද කියලා බැනගෙන බැනගෙන යන්න ගියා නම් අපරාධේ ආන්දරෝ මෙච්චර වියදම් කරලා වඩම්මලා මයික් එක දාලා මුළු අවට ගම්මාන ඔක්කොමට ඇයෙනකොට බැනලා නිඳා කරලා අපාස කළා කවුද මේ ආන්දරෝ වඩා වඩම්ම අපේ කෙනා කියලා ඒ මනුස්සයාට දොස් කියන්න ඕනවා බලන්න ද්වේෂය ඇති වෙන හැටි තමන්ගේ ඒ තම මමත්වය නැති වෙනකොට ඒ මාන්නයට ආනි වෙනකොට නැති ගෞරවය කදා වෙන වටිනාකම කදාගෙන ඉන්න ඒ ගෞරවය වටිනාකම අඩු වෙනකොට මොනතරම් අපි කැළඹෙනවද කියලා අන්න ඒ බාලයා අදා ගන්න ඕනේ පින්වතුනි අපි හැදිලා තියෙන කොටස් 32කින් කොටස් 32 ගලවලා බලන්න මෙතන පුද්ගලයේ ස්වභාවයේ සත්වයෙන් ඉන්නවද කියලා කිසිම තැනක එහෙම එකක් නැහැ පින්වතුනි. මේක සම්පූර්ණ අසුචි පිළිච්ච කුණු ගොඩක්. ලස්සන පොත්ත තියෙන හොඳ පාට තියෙන අමකින් පෙරවුවාම මේකට වටිනාකම වැඩි වෙලා. ලෝරි 25කට විතර දෑවැලි පටවනවා වටිනාකම වැඩිලු. එහෙනම් අපේ මිනිස්සුත් භවය කෙල සැම සොටු ඔටු මල මෝත්‍රා දාඩිය කබ බලන්න පින්වතුනි මේ එකක්වත් නිමින්නත් බෑ ළඟ ඉන්නත් බෑ එහෙනම් මේ තරම් අසුචි ගොඩක් පිළිච්ච මේ මලකඩට අපි මොනතරම් වටිනාකමක් දීලා තියනවද මේ කුණු ගොඩට අසවලා බැන්නා නින්දා කළා අපාස කළා ආත්ම කරුතේ නැති කළා කියලා නඩු දානවා කුණුගොඩට කුණු එකතු කළාම නඩු දාන කෙනාට නෝනකාරයා කියනවද අඥානයා කියලා කියනවද කල්පනා කරලා බලන්න පින්වතුනි මේ මිනිසක් භවයේ මේ අද නවත්තු නවත්තුවේ නැත්තම් මේ පංචකාමයන් විනවන මේ ක්‍රමවේදය තේරුම් අරගෙන මේක පටිසෝතගාමී ක්‍රමයට නිරෝධ කරගත්තේ නැත්නම් මේ බුද්ධ ශාසනයේ නිවන කියන එක අපට වීලුවක් වෙනවා එහෙනම් මේ කන් වලට නිന്ദා අපාස හැෙනකොට අපේ ආත්ම ගරුත්වය නැති වෙනකොට කලබල වෙලා කම්පා වෙලා වෛර බැඳ ගන්නවා ද්වේෂය ඇති කර ගන්නවා ඒ බයින මිනිසයාට විරුද්ධව කොඳුරනවා පින්වතුනි ඒ බාලය ආශ්‍රය නොකර එතන ඉන්න පඬිතියා ආශ්‍රය කරන්න එතන පඬිතිය කියනවා පින්වතුනි ඒ තමයි අපට නිന്ദා අපාස කරනකොට සන්තෝෂ වෙනවා බලන්න මොනතරම් කර්මයක් මේ මිනිසයා ගෙවනවද තථාගතයන් වහන්සේගේ ශාසනය හැම දෙයක්ම පින්වතුනි හේතුඵල ධර්ම අපි මිනිසුන්ට බැන්නේ නැත්නම් අපට බැනුම් ඇෙන්නේ නැහැ. අපි මිනිසුන්ට ගැව්වේ නැත්නම් අපට කුටි හම්බෙන්නේ නැහැ. එනම් මොග්ගල්ලාන මහරහතන් වහන්සේට කුටි හම්බ වුණේ ඒ උත්තමයා එක භවයක බෝසත් භවයක කුටි දීපු නිසා. චක්කුපාල මහරහතන් වහන්සේ කෙනේ උත්තමයාගේ ඇසඳ උනේ තවත් භවයක බෝසත් කාලයේ ඇසඳ කරපු නිසා. එනම් මේ ලෝකයේ හැම දෙයක්ම වෙලා තියෙන්නේ හේතුඵල ධාමට අනුව නම් පින්වත්නි මේ මිනිස්යා අපට බයින්නේ අපි පෙර භවයේ දැනපු නිසා නේද? ඒ හේතුව නිසා අටගත්ත ඵලේ නම් මේ ඵලයේ ගෙවිලා යන්න අරින්න එපාය. මොකටද මේ මිනිස්යාත් එක තව යුද්ධයක් අල්ලන්නේ? එහෙනම් මිනිස්සු අපට දොස් කියනවා, විරුද්ධ වෙනවා, නිඳා කරනවා, අපහාස කරනවා. අපිට මේක සන්තෝෂ වෙන්න ඕන කාරණාවක්. ජයපෑම් බොන්න ඕන කාරණාවක්, කිරිබත් යන්න ඕන කාරණාවක්. හේතුව පෙර භවයේ මම දැන්නා නිඳා අපහාස කළා. ඒ කර්මය මෙච්චර කාලයක් ගෙවා ගන්න බැරුව සංසාරේ ඇවිදලා ඇති යාන්තම් ඒකට පරිසම් දීලා ඉවර වෙලා ගියා. එහෙනම් අපට බලින කෙනා කවුද? අපේ దేవතාවා, දෙවියා, කල්යාණ මිත්‍රයා. එයා ඇවිල්ලා අපේ හේතුව නිසා තියෙන ඵලය කාලය ශ්‍රමය වචනය වේදම් කරලා ඒක බැනලා අපාස නින්දා බවට පත් කරලා ඒ කර්මය ගෙවලා නිවනට ලං කරනවා කර්මය ගෙවිලා ඉවර වුණ නැත්නම් පින්වතුනි මේ ලෝකේ කවදාවත් නිවන් දකින්න බෑ කර්මය ඉවර වෙන්න ඕනේ නිදාස් වෙන්න තථාගතයන් වහන්සේ දේශනා කරනවා අඟුලිමාල මම නැවතිලා ඔබ නැවතියන් අඟුලි මාලට තේරුණා මේ කයේ චලනය ගැන නෙමෙයි කියන්නේ කර්මය ගැන. එහෙනම් අපේ කර්මය තාම ක්‍රියාත්මකයි. ඒක නැවතිලා නැහැ. නැවතිලා නැති එකට එකම සාක්ෂිය තමයි මිනිසක් බව ලබලා নানা ප්‍රකාර ඇඳුම් අඳගෙන මේ වාඩි වෙලා එක එක තැන්වල ඉරියව්වල ඉන්නේ මේ කර්මය නවත්ත ගන්න අපෝසත් වෙච්ච නිසා තමයි එහෙනම් අපට බයිනකොට අනේ මේ පින්වතා මගේ කර්මය ගෙවන්න උදව් කරනවා. සංසාරේ මම අදාගත්ත හේතු වලට අනුව ඵලය ගෙවලා මාව නිරෝධ කරනවා. නිවනට ලං කරනවා. එයාට ගිලම්පස වලින් සංග්‍රහ කරන්න ඕනේ. මට දැන්නට ගොඩාක් ස්තුතියි. අම්මා තාත්තා මතක් කරලා බොහොම අංගේ හොඳට බැන්නා කිරියම්මා කිරියත්තා මතක් කරන ටිකක් අමතක වුණා වාගේ කියලා කිව්වාම ඒ මිනිසයා කල්පනා කරනවා මෙයා මොනතරම් ගුණධර්ම තියෙන කෙනෙක්ද ඉල්ලලා බැනුම් ආගන්නවා ඇයි පින්වතුනි අපේ කර්මය ගෙවෙන්න තියෙනවා නම් ඒක යම්කිසි කෙනෙක් ගෙවන්න උදව් කරනවා නම් ඒ මිනිසයාට අපි වැටුපක් ගෙවන්න එපාය ආහාර පාන වලින් සංග්‍රහ කරන්න එපාය. අපි එහෙම කරන්නේ නැහැ. ඒ කර්මය ගෙවලා අපිව නිරෝධ කරලා පිරිසිදු කරන්න ආපු කෙනාට විරුද්ධව දෙකේ දෙකේ පොල්ලක් ගන්නවා. එහෙම නැත්නම් gadol භාගයක් ගන්නවා මේ මිනිස්යාගේ ඔළුව පලන්නේ නැතුව මං අද ගෙදර යන්නේ නැහැ කියලා. අලුත් කර්මයක්. පොලිය අරගෙන ගෙදර යන්න ඒක නැවත ආයෝජනය කරලා ඒකට තවලල් පොලියකුත් අදාගෙන කර්ණය ගෙවෙන්න දෙන්නේ නැතුව තවත් භවයකුත් තවත් කර්ණයකුත් අදාගෙන යන ඇති එහෙනම් අපේ කනට ප්‍රශංසාව කීර්තිය ඇහෙනවා. බොහොම ගෞරවාන්විත වචන ඇහෙනවා. එතකොට කිනා වෙනවා බලන්න මට මාන්නේ හදන්න, උඩඟුකම හදන්න, හාංකාරය හදන්න මේ මිනිස්සු මොනතරම් මාංශියක් දරනවද? එහෙනම් මේ වචන වලින් මම මාන්නය ඇදෙන්න දෙන්නේ නැතුව උඩඟුකම ආහංකාරය ඇදෙන්න දෙන්නේ නැතුව මගේ සිත මම පරිස්සම් කරනවා මෙයා මට ප්‍රශංසා නොකරයි මට කමටහනක් දෙයි මොකද මේ වගේ ගෞරවාන්විත ප්‍රශංසා කීර්තිමත් වචන ඇයෙනකොට මගේ මාන්නය මම හදාගන්න නැතුව ඉන්නවද උඩඟුකමෙන් මත් වෙන්නේ නැතුව ඉන්නවද ආහංකාරය මාතුල අට නොගන්න මම සිහිය පවත්වනද එයා මට කමඨාණක් දෙනවා බලන්න පින්වතුනි එයා තමයි පඬිතයා සේවනය කරන කෙනා එහෙනම් අපේ කන් වලට ඇයෙන සෑම ශබ්දයක්ම පින්වතුනි පඬිතේ කරගෙන ඒ පඬිතියා අපි ආශ්‍රය කරන්නට ඕනේ එහෙනම් මගේ අම්මා තාත්තා මතක් කරලා යම් කිසි කෙනෙක් නිନ୍ଦා අපාස කරනවා නම් පෙර භවයේ එයාගේ අම්මා තාත්තා නෙමෙයිද එහෙනම් මට තියෙන ප්‍රශ්නේ යාට තියෙන්න එපාය. මම විතර උඩපයින්නේ ඇයි? මම හදාගත්ත මානසික ලෝකය මට නඩත්තු කරන්න තියෙන වමනාව එහෙනම් කන තුල බාලේ කිටියා පඬිතේ කිටියා අද ඉඳලා අපි පඬිතයා සේවනය කරන්නට ඕනේ පින්වතුනි තවත් බාලේ ඉන්නවා එයා තමයි අපේ નાසය මෙතන කවුරු හරි පින්වතේ මාංශ අයක් විතර නාන්න නැතුව ධර්මදින් නැතුව කුණු පොරෝගෙන ඇවිල්ලා මෙතන වාඩි වෙච්ච ගමා මිනිස්සුන්ට මරන්න තරම් තරහා කොහෙද ගන්න මේ කුණුලියක් ගෙනල්ලා මෙතන නවත්තලා බණ ආයෙන්නේ නැහැ මේ ගඳ සාරේ බෑ කියලා ඒ මනුස්සයාට ඇඟිල්ලෙන් අනිනවා කෝටු කැල්ලෙන් අනිනවා රවලා බලනවා එළව ගන්නකන් 100ක් නැහැ පින්වතනි හැබැයි කල්පනා කරලා බලන්න බැරි වෙලාවත් මේ පින්වතුන් මා සයක් විතර නාන්න නැතුව ධර්මදින් නැතුව කියනම් ඔය தත්ත්වය ඒමම නේද? මේ මිනිස් කය තුල තියෙන ගඳ හැම කෙනාගේම සමානයි පිළිවතුනේ මල මූත්‍රා අසුචි හැම එකක්ම එක සමානයි ඇයි මේ කායානුපස්සනාව තුල තියෙන පිළිකුල් භාවනා වඩන්නේ නැත්තේ කෙනෙක් තුලින් ගඳක් දැනෙනකොට ඒ ගඳට අපි ගැටෙන්නේ නැතුව ඒකට අපි විරුද්ධ වෙලා වෛරය පාන්න නැතුව බලන්න බනහන්නයි මම ආවේ පිළිකුල් භාවනාව වඩාගෙන බනහන්න මට කර්මයක් පාළ වුණයි කියලා පිළිකුල් භාවනාව වඩනවා කන් දෙකෙන් බනක් බලන්න දෙකක් කරනවා යා එහෙනම් සීල සමාධි ප්‍රඥා දාන සීල භාවනා කියලා කියනවා එහෙනම් මෙයා දානයක් දෙනවා මොනවද? Tamange කාලයේ ශ්‍රමය අපි දේශකයන් වහන්සේට දානයක් කොට පූජා කරනවා. එහෙනම් සංවරව කිසිම කෙනෙකුගේ සිතට කායට හිංසා නොකර සීලයකුත් රකින්නවා. ඒ අතර අර ළඟ ඉන්න මිනිස්යා නිසා පිළිකුල් භාවනාවකුත් කරනවා. නිවනට හේතු වෙච්ච කාලේන ධම්ම සවණන් කියලා මංගල කරුණකුත් කරගන්නවා. බලන්න යා කොච්චර දක්ෂේද කියලා මේ ලබාවු මිනිසත් භවයේ නිවන් දකින්න. එහෙනම් නාසයට ගඳ දැනෙනකොට තරහා යනවා නම් ද්වේෂය වෛරය අඩ ගන්නවා නම් එයා ගැටෙනවා නම් එයා බාලයා ආශ්‍රය කරනවා පින්වතුනි ගඳ දැනෙනකොට එයා කමටානම් කරනවා නම් අනේ මේ මිනිස්සුත් භවයේ කොච්චර ගඳයිද බලන්න මම හොඳට නාලා පිළිසිදු වෙලා ඉන්න නිසා මේ භවයක් විතර කුස තියෙන කයේ තියෙන ගඳ මට අමතක වුණා ගොඩාක් ස්තුති මේ මිනිස්සයා මේක මට මතක් කරලා දුන්නා එහෙනම් මේ පුණුබර නැවත උපදවලා බෑ මේ ලෝකේ. නැවත මිනිසක් භවය පිරිසම් කය කරගෙන බෑ මේ ලෝකේ. එහෙනම් මේ භවයේ නිවන් දකින්න ඕනේ. අනේ මේ ගන්ධසාරේ නම් තවත් තප්පරය මේ ලෝකේ මම ඉන්නේ නැහැ කියලා වීර්ය වඩනවා පිළිමතුනේ. ඒ පුද්ගලයා දිහා බලාගෙන හැම දෙයක්ම ඇති වෙලා නැති වෙලා යන ස්වභාවය අනිත්‍ය භාවනාව වඩනවා එහෙනම් මේ ගඳ සුවඳ නිසා අපේ නාසයට කැළඹෙන්න දෙන්නේ නැතුව චිත්තානුපස්සනා වඩනවා බලන්න එයා පඬිති ආශ්‍රය කරන ඇති සුවඳ දැනෙනකොට අපට කල්පනා වෙනවා බලන්න පිච්චමල් සුවඳ බොහොම සන්තෝෂයි. බන ඇවුන් නැති උනත් කමන්නේ මේ වගේ සුවඳක් ඇහෙනවා නම් මොනතරම් සන්තෝෂද කියලා අර ඕනා පිටියේ ඇලවිලා ඉන්නා වගේ ඕම ඉන්නවා පින්වතුනි බලන්න. එයා සුවඳට මොනතරම් ඇලෙනවද කියලා ගඳට ගැටෙනවා සුවඳට ඇලෙනවා මේ ඇලීම් ගැටීම් කියන ධර්මතාවය තාම අවබෝධ කරගත්තේ නැහැ. එහෙනම් එයා බාලයා ආශ්‍රය කළා. එහෙනම් මේ නාසය තුලින් ගඳට ගැටෙන්නේ නැතුව සුවඳට ඇලෙන්නේ නැතුව ඇලීම ගැටීම නවත්තන්න පුළුවන් නම් එයා නවත්තන්නේ ඇලීම ගැටීම නෙමේ කර්මය නවත්තනවා ඉපදීම නවත්තනවා භවගාමි පැවැත්ම නවත්තනවා පින්වතුනි ඇලීම කියලා කියන්නේ ලෝභය ගැටීම කියලා කියන්නේ ද්වේෂය ලෝභය හරි ද්වේෂය හරි එකක් අපි නිදාසුනොත් එහෙම නැත්නම් එකකින් අපි සම්පූර්ණයෙන්ම වෙන් වුණත් පින්වත්නි තථාගතයන් වහන්සේ දේශනා කරනවා සංයුත්ත නිකායේ අභිනන්දන සූත්‍රයේ මානිනී යම්කිසි කෙනෙක් द्वේෂයේ නිට්ටාවටම නැති කෙරුවොත් එයා අනාගාමි වෙනවාට මම අප වෙනවා ලෝභය යම් කිසි කෙනෙක් නිට්ඨාවට නැති කෙරුවොත් එයා අනාගාමි වෙනවාට මං අප වෙනවා බලන්න පින්වත්නි මේ ගඳ සුවඳෙන් අනාගාමි වෙන්න පුළුවන්කම තියෙද්දී අපි මේ මිනිසත් භවය අනාගෙන තියෙන ඇති නැවත නැවත මුටි කන්න නැවත නැවත වෙල්වල ගිහින් පැල් රකින්න බැනුම් මාන්න එක බත් පාර්සලයක රුදේ ඉඳලා රෑ වෙනකන් දුක් විඳින්න අපි මේ භවය අනාගෙන නැන්ද කල්පනා කරලා බලනකොට අපි ගත කරපු ජීවිතයේ නැවත අපි අර රිවයින් කරලා බලනවා වාගේ පොඩි කාලේ ඉඳලා කරපු කියපු දේවල් තරුණ කාලේ ඉඳලා පංචකාමයන් එක ඔට්ටු වෙච්ච ජීවන රටාවල් ප්‍රසිද්ධියේ කරපු වැරදි රාසින් කරපු වැරදි මේ දක්වා අංගන්නින්න වැරදි තව ඉදිරියට කරන්න බලාපොරොත්තු වෙන වැරදි කියලා ලේඛනගත කෙරුවොත් මේ පින්වතුන් කවුරුන් gederin එළියට එන්නේ නැහැ පින්වතුනි හැමෝටම අර වෙසක් කාලේ වාගේ බකමුණ දෙන්න ඕනේ මූණ වාගේ නැන්නේ ඒ තරම් ලැජ්ජයි සමාජයට මූණ දෙන්න බෑ. Taman ලබාපු මිනිසත් භවයේ ගැන Tamanටම හිතනවා මීට වඩා බෙල්ල වැළඳාගත් උතර හොඳ නැද්ද මේ තරම් අකුසල කර්ම පුරෝගෙන පංචකාමයන් පුරෝගෙන වැරදි කරන මොනවද මේ ගත කරන ජීවිතය කියලා Tamanටම කලකිරෙනවා පිළිවෙතනේ මේක තමයි ඇත්ත. එහෙනම් අපි ලබාපු මිනිසත් බලේ වැඩ නිමා කරන්නේ නැතුව තව තවත් සසර දික් කරන්න වැඩ කරනවා නම් අපි බෞද්ධයෝ නෙමෙයි පින්වතුනි තථාගතයන් වහන්සේගේ ශ්‍රාවකයෝ නෙමෙයි භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ ලෝකෙට දේශනා කළේ ඉපදීම නවත්තන්න ඉපදෙන්න නෙමෙයි අපි හැමෝම ඉපදෙන්න වැඩ කරනවා අනාගතයට කියලා එකතු කරනවා දරුවන්ට උඩ යාපත් දේවල් උගන්වනවා මොකටද බක්කන්න අපගේ දරුවන්ට කියලා තියනවාද කවදාද අනේ පුතේ මේ සසර දුකයි අපි දන්නේ නැතුව පංචකාමයන් වලට තියෙන ආසාව, තණ්හාව නිසා කසාද බැඳගෙන අනේ පුතා අපි විඳින දුක පුතා පුළුවන් තරම් ඉක්මනට රාත් කළා මේ ඉපදීම නවත්තලා දාන්න. අපි වාගේ පුතා මේ සසරේ දුක් වෙන්න එපා කියලා ඉපදිච්ච දරුවා අරගෙන ගිහලා සාසනයට පූජා කරපු අනේ තාත්තේ කින්නවද අත්තුසරණ අපි දකින්න කැමතියි. අපි කැමති අර ආර්ථික විද්‍යාව උගන්වන්නේ එතකොටනේ බැංකුවේ මිනිසුන්ගේ පොලිසල්ලි වලට මොනවද එකක් හදන්න පුළුවන්. අපි කැමති යාට දේශපාලන විද්‍යාව උගන්වන්නේ එතකොටනේ මා ජනතාවගේ දේවල් උදලා ගන්න පුළුවන්. අපි කැමති යාට පරිගණක විද්‍යාව උගන්වන්නේ එතකොටනේ විශාල වැටපොතට යාට පඩියට වැඩට යන්න පුළුවන්. අපි කැමති යාට නීතිය උගන්වන්නේ එතකොටනේ බොරු කියලා යාට ගොඩාක් සල්ලි ගන්න පුළුවන්. බලන්න පින්වතුනි අපි පෝසත් වෙන්න යට උගන්වුවා මිසක් නැවත නැවත මේ සංසාරයේ පංචකාමයන් පිනවන්න අවස්ථාව නිර්මාණය කළා මිසක් අපේ දරුවට අරියත් බෝධිය දෙන්න අපි කවුරු සමත්ුනේ නැහැ පින්වතුනි මේක තමයි අපේ මිනිසත් භවයේට හදේ නියදමින් කරගත්ත ඕනියම දරුවට කතා කරලා බයිනවා අනේ බලන්න මෙච්චර දුක් මාන්සි වෙලා රැඳවල් දෙකේ වෙල්වල වැඩ කරලා උගන්නලා දිසාපති කළා බලන්න මේ පුතා අපට කෑවද කිව්වද කියලා තාන්නේ කොහොම දාන්නේ ඒ දරුවාට මොකවත් උගන්වන්න නැතුව ගෙදර තිබ්බනම් පැය 24 මෙයාත් අපේ වෙල්වල වැඩ කරලා කන්න බොන්න දෙයි පැය 24න් පැය 20ක් විතර කාර්යම් බවල වෙන තනතුරට යවලා බලන්නේ නැහැ කියලා දොස් කිව්වා මේ දොස අපට කියන්න බෑ පින්වතුනි හේතුව ඒ රැකියාවට අනුව අවුරුද්දට එක සැරයක්වත් ගෙදර එන්නේ ලොකු දෙයක්. එහෙනම් අපේ දරුවෝ ඈතට යන්න අපි හේතු වෙලා අපේ දරුවෝ වැරදි කරන්න අපි හේතු වෙලා පැවිදි ජීවිතයට ඇවිල්ලා මානදම් පුරලා නිවන් දකින්න නැතුව කසාද බඳගෙන භවගාමි වෙලා යානවාන ගන්න ඉඩම් ගන්න තට්ටු 25 ගෙවල් ලදන්න පෝසත් වෙන්න ඒ දරුවා භවගාමි කරලා අපි විඳින දුක දෙගුණයක් යාට දීලා අපි මේ ඕනියම කරගෙන තියෙන පින්වතුනි එහෙනම් මිනිසත් භවය තුල තියෙන සියලුම දේවල් නැවත නැවත මෙනෙහි කරලා බලනකොට මම රැවටිච්ච වලේ මගේ දරුවෝ මන් දවල් දැම්මනේ මගේ දරුවෝ දවල් වැටුණානේ ඇයි මම මේ සාපය කළේ මේ තරම් ජීවත් වෙන්න මම දුක් විඳිනවා නම් ඇයි මේ දරුවා මං අරියත් භාවයට පත් කළේ නැත්තේ සසර දුක නිවා ගන්න මගේ දරුවට උදව් නොකළේ ඇයි කියලා තමන්ගෙන් ප්‍රශ්නයක් අහලා බලන්නකො පින්වතුනි අපේ ජීවිතවල මොනවද අපි එකතු කරගෙන තියෙන්නේ මොනවද අපේ අදට ගෙනියන්න කියලා සූදානම් වෙලා තියෙන්නේ මොකවත් නැහැ පින්වත්නි මලමිනි කොන තරම් අපේ ගෙවල් වල වෙන්න ඇති ගම්මාන වල වෙන්න ඇති ඒ බලන්නකෝ යාගේ අතේ මොකවත් නැහැ එයාගේ අධ්‍යාපන සාධික මොකවත් නැහැ එකතු කරපු සල්ලි ඒක බැංකුවට ගිහින් ඉඩම් වල මායි ඔක්කොම ඒ තැන් වල ඒ මුල්වල ටික තියෙනවා පින්වත්නි මොනවද ගෙනියලා තියෙන්නේ මොකවත් නැහැ. එයා ආවා වාගෙම ඉස්සතින් යනවා. එහෙනම් මේ ඇත්ත තමයි පින්වතුනි අපේ දරුවන්ට අපට අවබෝධ වෙන්න ඕනේ. කෝටි 25ක් එක දවසට අම්බ කෙරුවා දවසට ලක්ෂ ගාණ අම්බ කෙරුවා කො අත උස්සන්න බලන්න එක වේලකට බත් පාර්සල් 25ක් කන්න පුළුවන් කෙනෙක් පින්වතුනි දවසේ පරිය ලක්ෂය වුණත් එක බත් පාර්සලයි කන්න පුළුවන් උස්ම ටික යනකම් විතරයි මේ හැම සෙල්ලමක්ම ගියාම මොකවත් නැහැ. මේ මරණානුසතිය අපි වඩන්නට ඕනේ සෑම තප්පරයක් ගානේ. අපි හිතාගෙන ඉන්නවා අපි බොහොම පෝසත් වෙලා හොඳට ඉගෙනගෙන බොහොම හොඳට ඉන්නවා කියලා. ඊළඟ තප්පරේ අපට ඉමි නෑ පින්වත්නේ. අපේ මොහොත කවුද දන්නේ කොයි මොහොතේ ඉවර වෙයිද කියලා. ඇයි මේ භයානකකම තේරෙන්නේ නැත්තේ? එහෙනම් මේ නාසය තුලින් අපි අනිත්‍ය මැනේ කරන්න ඕනේ පිළිකුල් භාවනා වඩන්න ඕනේ මේ විදිහට මේ ගන්ධයේ සුවඳ තුලින් හැලීම ගැටීම කියන ධර්මතාවය වඩනවා නම් ලෝභ දේශ මොහ පවාරණය කරනවා නම් පින්වත්නි අපට පුළුවන්කම තියෙනවා මේ නාසය තුලින් පණ්ඩිතේ සේවනය කරන්න තවත් බාලයෙක් ඉන්නවා පින්වත්නි ඒ තමයි අපේ දිව සුභාසිතාච යාවාචා කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා ප්‍රියමනාප ලෙස කතා කරන්න කියලා. අද අපේ දෙමව්පියෝ මාළු මඩම් වල බොහොම දුක් මහන්සිලා අදාතු ගෙවල් ටික අපට පූජා කරලා නැන්දම්මා මාමණ්ඩිය අම්බල මේ ඇයි ලේලිත් එක ඉන්න බෑ කට ඇරියොත් මේ බෝම්බයක් වාගේ එක වේලයි බත් දෙන්නේ වේල් 40ක් විතර පිච්චිලා යනවා කියන කතන්දර වලට එහෙනම් අපේ කටේ කවුද මේ ඉන්නේ බාලයා පින්වතුනි අපි බාලයා ආශ්‍රය කරනවා වැඩිහිටියට කතා කරන්න දන්නේ සංඝයාට කතා කරන්න දන්නේ දෙමෝපියන්ට කතා කරන්න දන්නේ තමන්ගේ දරුවන්ට කතා කරන්න දන්නේ තමන්ට කතා කරන්නත් දන්නේ තමන් කෙරේ තමන්ට තරහා ගියාම තමන්ටම තමන් දැනගන්නකොට බලන්න තමන්ටවත් තමන් කතා කරන්න දන්නේ නැහැ එහෙනම් මේ වචනය තුළින් අපි මොනතරම් ලෝභය, ද්වේෂය, මෝහය, රාගය ඇති කරනවද? කෙනෙක් එක්ක කතා කරනකොට කීයක් හරි යාගෙන් ගන්න අපි කපටිකමෙන් වචන භාවිතා කරන්නේ නැද්ද? කෙනෙක්ගේ ලාභයක් ලබන්න තියෙනවා නම් පුළුවන් තරම් එයාත් එක්ක සාමකාමීව කතා කරනවා මොනම වැරද්ද තිබුණා තාක බලන්නේ නැහැ. ඇයි එයාගෙන් කටයුත්තක් වෙන්න තියෙනවා. එයාට යම්කිසි ගාණක් අපි ගෙවන්න තියෙනවා නම් එයාගෙන් ගත්ත දේ දෙන්න තියෙනවා නම් පුළුවන් තරම් අමනාප වෙන පැත්ත කතා කරන. එතකොට සල්ලි දෙන්න ඕනේ නැහනේ. බලන්න කොච්චර කපටිද අපි කියලා. එහෙනම් අපි හිතාගෙන ඉන්නවා අපේ මේ වචනේ නිසා අපට ප්‍රශ්නයක් ඇති වෙලා නැහැ කියලා පින්වතුනි මේ ඉපදිලා ඉන්නේ මේ වචනේ නිසා තමයි. සිතකය වචනය කියන තුන්දොරේ අඩුව තමයි අද මේ ලබාපු මිනිසත් භවය භවගාමී ජීවිතයේ පින්වතුනේ කල්පනා කරලා බලන්න මේ බුද්ධ ශාසනය 2600ක් දක්වාම දුක් විඳලා විඳලා ඉපදිලා තාම අපට වැටහුන්නේ නැහනේ අනේ මේ 2600 කියලා නම් තාම ඉන්නවනේ තථාගතයන් වහන්සේ පිරිනිවන් පෑවා ආර්ය මා සංඝයා පිරිනිවන් පෑවා කෝටි ගණන් ජීව පිරිනිවන් පෑවා රියත් බෝධියෙන් ඇයි මම විතර තාම මේ ඉන්නේ මෙතන 2016ක් වෙලා කල්පනා කරලා මේ ප්‍රශ්නේ අහලා බලන්න කණ්ණාඩියක් ඉස්සරහට ගියාම පින්වතුනි ඇයි දන්නේ අදත් මම ඉපදිලා ඉන්නේ මොනවද දන්නේ මගේ තියෙන අඩුපාඩු රාත් වෙන්න බැරි මොකද්ද දන්නේ කියලා ඒ මාන්නේ මොකද දන්නේ වම් පැත්තේ මේ කෙස්කා කිදිලා තියෙන්නේ ඩරි ටිකක් ගන්න ඕනේ මොකද්ද දන්නේ මොනේ රැලි ටිකක් වැඩිලා තියෙන අනේ වයස ටිකක් වැඩිපුර පේනවා වාගේ මේකට මොනවද කරන්න ඕනේ බලන්න පින්වතුනි අපි කණ්ණාඩිය දිහා බලනකොට අපේ තියෙන ලෝකෝත්තර ස්වභාවය පේන්නේ ලෝභ දේශ මොහ රාග කියන මේවා තමයි අපට පේන්නේ. අපේ එක ඉසකෙස්ක කළු කරන්නවත් කළු වෙච්ච එක සුදු කරන්නවත් අපට පුළුවන් කමක් නැහැ ඒක කර්මානුරූපීව නිර්මාණය වෙලා ඉවරයි පින්වතුනි ආයුෂය වර්ණයේ සැපේ බලය ප්‍රඥාව කියන වෙලා තියෙන කර්මයට අනුව අපේ අම්මා මෙයා වෙන්න ඕනේ කියලා එහෙම ඉල්ලුවට එහෙම හම්බෙන්නේ නැහැ. මම මේ වගේ ලස්සනට සුළුවට ඉපදෙන්න ඕනේ කිව්වට එහෙම ඉපදෙන්නේ නැහැ පින්වතුනි. එයා මේ ලෝකේ ඉපදෙන්න ඕනේ වර්ණය, කර්මය විසින් තීරණය වෙන්නේ. එක තප්පරයක්වත් අපට ඕන විදිහට ඉතුවක්කාරකමින් ජීවත් වෙන්න බෑ. ආවල් අවුරුද්දේ, ආවල් මාසයේ, ආවල් දවසේ, ආවල් පැයේ, ආවල් විනාඩියේ, ආවල් තප්පරේ මැරෙනවා කිව්වත් එක තප්පරයක් වැඩිපුරින්ද බෑ. ඒ කාන්ත වශයෙන් මෙයා එතන මැරෙනවා, මැරෙනවාමයි. එහෙනම් මේ කර්මඵල පිළිබඳ විශ්වාසයක් නැතුව නේද පොණ්ඩේට ඩයි ගාලා වයස අඩු කරලා පෙන්නන්නේ নানা ප්‍රකාර ක්‍රීම් ಜಾති ගාලා ලස්සනට ඇඳගෙන තාම මට 16යි මාසයයි කියලා පෙන්වන්නේ මේ කර්මඵල ගැන විශ්වාසයක් නැති නිසා නේද? ඒ කාන්ත වශයෙන්ම මැරෙනවා කියන ධර්මතාවයට තාම සැකයි අවිශ්වාසයි සමහර විට මැරෙන්නේ නැති වෙන්න පුළුවන් ඒ නිසා තමයි මේ ඔක්කොම අල්ලාගෙන ඉන්නේ මගේ ඉඩම් මගේ ගෙවල් මගේ දේපල කියලා මරණානුසතිය අමතක වෙලා එහෙනම් මේ වචනය නිසා අපි කරගත්ත ආ සෑම කර්මයක්ම පින්වතනි බාල ආශ්‍රය මේ තප්පරෙන්දලා මේක වෙන්න බෑ පින්වතනි මේ ධර්ම දේශනාව මේ පින්වතුන්ගේ අවසාන ධර්ම දේශනාව මේ බුද්ධ ශාසනය 2600ක් වෙනකන් ඇවිද ඇවිද හිටියේ මේක ආගන්නකන් තමයි ඇයි මේ පින්වතුන් ඉපදුනේ කර්මය නිසා කර්ම ඇදුනේ කොහමද අසකන දිවනාසය සමසිතෙන් කොහොම පින්වතෙක් ඉන්නවා නම් අකුසල කියන්න අකුසල කර්මයක් මට කරන්න පුළුවන් ආයතන අයෙන් නැතුව කියලා එහෙම කරන්න බෑ. කෝ කුසල කර්මයක් කරන්න බලමු ආයතන අය නැතුව ඒ කරන්නත් බෑ පින්වතනි. එහෙනම් අකුසල කරන්නත් කුසලයේ කරන්නත් ආයතන අය ඕනේ. එහෙනම් කුසල් කරාම සැප විඳින්න ඉපදෙනවා අකුසල් කරාම දුක් විඳින්න ඉපදෙනවා එහෙනම් මොනවා කෙරුවත් ඉපදීම අනිවාර්ය නේද එහෙනම් මොකටද ඔබ කරන්නේ එහෙනම් කර්මය නවත්තලා දාන්න අපි කොමක්ද කළ යුත්තේ ආයතන අයතුලින් මේ බාලයා පඬිතියා ඉස්සෙල්ලාම අඳුර ගන්න ඕනේ පින්වතුනි මට දුකට හේතු ආදරනේ කවුද සැපට හේතු ආදරනේ කවුද සැපෙන් හරි දුකෙන් හරි භවය හදන්නේ කවුද කියන මේ ධර්මය දැනගත්තොත් තමයි අසේවනාච බාලාණං පණ්ඩිතාණං සේවනා පූජාච පූජනීයාණං අපි හැමෝටම ඒ තම මංගල මුත්ත මං වෙන්නේ. මොකද්ද මංගල කරුණා කියලා කියන්නේ පිරිනිවන් පෑමේ මංගල උත්සවය. ඒතම් මංගල මුත්තමන් කියලා කියන්නේ විශාල ඔදිවියන්ගෙන් අදලා ගන්න උත්සවයක් නෙමෙයි මේ ධර්මතාවයේ මේ කමඨාන තුළින් අරියත් මොණියෙන් පිරිනිවන් පෑවාම මේ දෙතිස්මා තලයේ කිසිම තැනක උත්පත්තියක් නැහැ පින්වතනි භවයක් නැහැ අන්න ඒ උත්සවය තමයි ඒතම් මංගල මුත්තමන් එහෙනම් අපේ දිවට ලුණු ඇඟුල් රස වදිනකොට මොනතරම් ලෝභය, ద్వේෂය, මෝහය ඇති වෙනවද? සීල් ගන්න කියලා පන්සලට ඇවිල්ලා ආරණ්‍යට ඇවිල්ලා උපාසක දානේ කරේ පාත්‍රයට හරි තැටියට හරි අල්ලනකොට අනේ මේක නම් හොඳට ලුණු ඇඹුල් තියෙනවා පස්සේ ඉන්න මිනිස්සයා ඉතින් පස්සේ ආවේ ඒ මිනිස්සයාට මොනවා වුණත් කමන්නේ වැඩිපුර ගන්න නැද්ද ගෙවල් වල උයනකොට පින්වතුනි විශේෂ ව්‍යංජනයක් ඇදුවොත් ඇතිලිය කියන්නේ බයයි මේක වැඩිපුර බෙදාගෙන කයි කියලා. එහෙනම් වෙනම කෝපයකට දාලා ඇතිලිය කුසල යකින් අංගලා තියෙනවා පස්සේ කන්න. බලන්න පින්වතුනි අපේ ගෙදර අපේ ඇතිලියේ තියෙන ඔදි ව්‍යංජන වලට මොනතරම් ලෝභයක් තියෙනවද අපට? එහෙනම් මේ ලුණු ඇඹුල් වලට තියෙන තණ්හාව නේද? මේ මාපොළවේ පස්වලට වඩා බත් කන්න ඇති මේ මාමෝදයේ වතුර වලට වඩා වතුර බොන්න ඇති එහෙත් බලන්න පින්වතුනි මේ තණ්හාව තාම ඇදිලා නැහැ අපේ කයේ ආගන්තුකේ කාවාම අර වටිනා ව්‍යංජනය අත්හැරලා බෙදන්නේ අනන්ත අප්‍රමාණ දාන වලට වැඩලා මට හොඳට අත්දැකීම් තියෙනවා පින්වතුනි උපාසක මෑණියෝ කෙනෙක් ඇතන් නඳුර යනකොට මම මේ ඉඳලා ව්‍යංජනේ කියනවා හරියටම මේ ව්‍යංජනේ තියෙන්නේ කියලා. ඇයි කන් ඇන්දක් වාගේ ගේනවා නම් අද වෙළඳ පොළේ වැඩිම වටිනාකමින් තියෙන ව්‍යංජනේ කියලා අපි දන්නවා. ලොකු පොල් කටු ඇන්දක් තියෙනවා එකක් දැන් මම පාත්‍රයෙන් පිරিলা ආම්රුත් නෑ වෙනවා. අනිවාර්යයෙන්ම ඒක කිරියොද්දා කලොද්දා පරිප්පුවක් කියලා අපි දන්නවා. ඇයි වටිනාකම අඩු නිසා පින්වතුනි ඒක සවලෙන් බෙදන්නේ. වටිනාකම වැඩි වෙනකොට කොච්චර ගත්තත් එන්නෙම නෑ පින්වතුනි. 25 පතාව බෙදනකොට තමයි කඩියට දෙකක් තුනක් එන්නේ. ඇයි ඒ වටිනාකම වැඩි නිසා ඇඳ ඇත්තටම කම්මලට කියන කියලා හදාගෙන ආවදා කියලා සැකයක් හිතෙනවා. එහෙනම් මේ ලුණු ඇඹුල් වල තියෙන රස, ඒකට තියෙන ලෝභය, ඒක රැකගන්න තියෙන द्वේෂය, ඒක තුල ඇතිවෙච්ච මොළාව බලන්න පිළිවතුනි මේ හැම දෙයක්ම සතර මා භූත මා පොළවේ පස් තමයි හැම ව්‍යංජනයක්ම පළතුරක් වශයෙන්ම පත් වෙලා තියෙන්නේ. මා පොළවේ පස් අදපත් මා පොළවේ පස් අද ව්‍යංජන මාපොළවේ පස්සද කැවිලි පෙවිලි එහෙනම් මේ සතරමා භූතයගේ නාට්‍යයට අපි අවුනා නේද හැම දෙයක්ම සතරමා භූතයගේ නිර්මාණ මේක අවබෝධ කරගන්න බැරුව මේ නාම රූප වල වටිනාකම් දීලා අනේ අරත වටිනවා මේක වටිනවායි කියලා කෙලෙස් ඇති කරගෙන ලෝභ ද්වේෂ මොහ ඇති කරගෙන අර සාංගික දේ බෙදන්න නැතුව ඉතුරු කරගෙන ස්වාමීන් වහන්සේලා වැඩියට පස්සේ ෆ්‍රිජ් එකේ දාගෙන සති ගණන් කාලා අපායට දොරටුවට යතුරු කපා ගන්නවා පින්වතුනි. එහෙනම් කල්පනා කරලා බලනකොට මේ රස නිසා අපි බාලයෝ ආශ්‍රය කරලා මේ මාමංගල සූත්‍රයේ කර්ම 38 පින්වතුනි මේ බඹයක් විතර උස තියෙන කයට දීපු කමඨාන් 38ක් සෑම කමඨාණන් තුළින්ම අරියත් වෙන්න භාග්‍යතුන් වහන්සේ ධර්මයක් දේශනා කරලා මේක ප්‍රඥාවෙන් බලන්නට ඕනේ එහෙනම් කල්පනා කරලා බලන්න මේ රස જાති දැනෙනකොට සන්තෝෂ වෙන්න අනේ මේ රස දැනෙන්නේ පෙර භවයේ රස දීපු නිසා නේද රසවත් දේවල් අත්හැරපු නිසා නේද ඇති ඇති කියන්න කියන්න බෙදපු නිසා එහෙනම් මේ කර්මයට මම නැවත උදව්වක් කරනවා මේ රස මම විඳින්නේ නැහැ එදා රස බෙදුවා ඒ නිසා හේතුව නිසා ඵලයකට ගත්තා මේ ඵලය නැවත බෙදලා හේතුව කරලා දානවා මේක වින්දනය කරන්න හැම වටිනාකමක් තියෙන දෙයක්ම පූජා කරලා දානවා. ඒක තමයි අත්තරිනවයි කියලා කියන්නේ. එහෙනම් මේ විදිහට අත්තරින්න පුළුවන් නම් හැමදේම අත්තරියනම් එයාට එක දෙයක් වෙලා ඒක ඉපදීමත් අත්තරිලා එහෙනම් ඒකාන්ත වශයෙන්ම ඉපදීම නවතිනවා පින්වත්නි හැම දෙයක්ම අත්තරියොත් එහෙනම් මේ විදිහට මේ රසවලට අවු වෙන්නේ නැතුව වචන වලින් ලෝභ දේශ මොහ ඇති කරගන්න නැතුව එයා ධර්මානුකූලව ජීවත් වෙනවා නම් සෑම මොහොතක් ගානේ එයා මේ වචනේ නිසා රස නිසා පරිස්සම් වෙනවා නම් එයා පඬිතයා සේවනය කරනවා පින්වතුනි තවත් බාලයෙක් ඉන්නවා ඒ තමයි අපේ කය තරුණ කාලයේ මොනතරම් පංචකාමයන්ට වාල් වෙලා ඇස පිනවනවා කන පිනවනවා දිව පිනවනවා නාසය පිනවනවා අපට ඕන විදිහට තමයි ඇසිරෙන්නේ පුංචි කාලේ පින්වතුනි අපට වැසිකිලි කැසිකිලි යන්න බෑ ඇඳගෙන ඉන්න ඇඳුම පිටින්ම මල මුත්‍රා කරනවා අම්මා තාත්තාලා අනේ බලන්න මේ පොඩි එකා කියලා වල සම්පූර්ණ හොදලා පිරිසිදු කරලා නැවත ඇඳුම් අඳලා අපේ පිළිවෙලට තියෙනවා එහෙනම් මේ කිසියම් දෙයක් කරගන්න බැරුව මල මුත්‍රා දාගෙන වැලිකට අවුලගෙන කාගෙන බත්තට අවුලගෙන කාගෙන පොළව ලෙවකකා බිත්තිය දිගේ බඩගගා ඉන්න කාලේ හැම දෙයක්ම අම්මා තාත්තා තමයි පින්වතුනි අපට හදලා දුන්නේ කියලා දුන්නේ කරලා දුන්නේ හැබැයි අවුරුදු 15 16ක් ආවට පස්සේ අනේ අම්මට තේරෙන්නේ නැහැ ඕවා. එතකොට මොනවද තේරෙන්නේ අම්මට? එහෙනම් බලන්න පිළිමතුනේ දැන් පොඩ්ඩක් මට කල්පනා කරන්න පුළුවන් වුණාම අයන්න අයන්න කියලා අකුරු දෙකක් විතර ගල්පුර අරන් ලියන්න පුළුවන් වුණාම අම්මට තේරෙන්නේ නැහැ තාත්තට තේරෙන්නේ නැහැ මෙයාට තේරෙන තරම් අන්න බලන්න කායික චර්යාව මොනතරම් අසංවර වෙලාද කියලා. ඒ පුංචි කාලේ ඉස්කෝලේ තේරුම් තේරලා දුන්නේ අම්මා තාත්තා ඒක හොඳයි කියලා පිළිගත්තා. ඒ ඉස්කෝලේට ඇඳුම් හදලා දුන්නේ අම්මා තාත්තා ඒක හොඳයි කියලා ලස්සනයි කියලා ඇඳගත්තා. කෑම පෙට්ටියේ කෑම දාලා දුන්නා ඒක හොඳයි කියලා කාලා සන්තෝෂ වුණා. හැබැයි පින්වත්නි අවුරුදු 18 දී අම්මා තාත්තා කියන පුතේ මේක ඔයාලට යාපද්දයක්. අනේ අම්මා දන්නේ ඕව අම්මා මොනවද දන්නේ? දැන් බලන්න එයා දන්න තරම් එනං එයාගේ තුක්කාරකමට එයාගේ අනාගතය තීරණය කරන්නේ එහෙනම් පොඩි කාලේ ඉඳලා හැමදේම දෙමෝපියෝ කරනවා හොඳයි. දැන් දෙමෝපියෝ කරන දේවල් එයා කැමති නෑ. මේ ලෝකේ පළවෙනි අතුරා කවුද කියලා ඇහුව තරුණ ළමයි කියන්නේ අපේ අම්මයි තාත්තයි. ඇයි යාගේ ඉතුවක්කාරකමට ජීවත් වෙන්න දෙන්නේ නෑනේ. ඒගොල්ලන්ට ඕන ඕන විදිහට ඇසිරෙන්න දෙන්නේ නැහැ ඒ නිසා මේ අර චිත්‍රපටි වල වාගේ තමන්ගේ හොඳම අතුර වෙලා දෙමව්පියෝ එහෙනම් මේ කායික චර්යාවල දෝෂ පින්වතුනේ ගෙදර බුදුන් අම්මා තාත්තා අම්මා තාත්තගේ ආශිර්වාදෙ නෙමෙයි ලැබිලා තියෙන්නේ සාපය. ගමේ වැඩිහිටියන්ගෙන් අපට බැනෝ නිന്ദා අපාස. එහෙනම් මේ විදිහට අපි මේ ජීවිත කාලෙම මේ කායික චර්යාව නිසා මොනතරම් දුක් හේතු කරගෙන තියෙනවද? අද ගොඩාක් කට්ටියගේ පෞල් ජීවිත අවුල් වෙලා පිනතුනේ. මේකට හේතුව වෙන මොකවත් නෙමෙයි වාඩි වෙලා තපස් රැකගෙන හිටියා ඒ නිසා පෞල් ජීවිතය අවුල් වුණා කියලා එහෙම කවුරු කියන්නේ මේ අසංවර භාවය නිසා අසත්පුරුෂ භාවය නිසා තමයි ඔක්කොම අවුල් වෙලා තියෙන්නේ. එනම් කායික සංවර භාවයට තථාගතයන් වහන්සේ දේශනා කරපු සීලය විනය මොනතරම් වැදගත්ද කියලා දැන් අපට තේරෙනවා නේද? එහෙනම් මේ කායික චර්යාව තුළින් අපි පන්සිල් රකින්නවා නම් විනයානුකූලව ඇසිරෙනවා නම් යහපත් විදියට සම්පූර්ණයෙන්ම වගේ සෑම මොහොතේම කටයුතු කරනවා නම් මේ කායික චර්යාව තුළින් පින්වතුනි එයා පණ්ඩිතේ ආශ්‍රය කරනවා සේවනය කරනවා තවත් බාලයෙක් ඉන්නවා පින්වතුනි එයා තමයි භයානකම බාලයා අපේ සිත යම්කිසි කෙනෙක් දිහා බලලා රාගික දේවල් මෙනෙහි කරනවා නම් තෘෂ්ණාවෙන් කල්පනා කරනවා නම් යමක් දැක්කා මේක අයිති කරගන්න ලෝභයෙන් දකිනවා නම් එයා යම්කිසි කෙනෙක් දිහා දැක්කම මේ මිනිස්යා රිදවන්නේ කොහමද, පරිගන්නේ කොහමද කියලා द्वේෂය නිර්මාණය කරනවා නම් මේ සෑම අකුසල චෛතසිකයක්ම බාල සේවනයේ පින්වතුනි බාලයෝ ආශ්‍රය කරනවා. එහෙනම් අපේ ජීවිත කාලය පුරාම අපේ සිතිවිලි වල මොනතරම් දෝෂ තියෙනවද? ඊතර ස්වාමි පුරුෂයා බැරි වෙලාව නින්දා අපාස කෙරුව තමන්ගේ භාර්යාවට වචනයක්වත් කියන්නේ ඇයි තවත් තුනෙන් පරියම් වෙන්න තියෙනවා. මේ මිනිසයා මුළු පඩියම පින් කැටියට දාලා ආවොත් බැරි වෙලාවත් මුළු පඩියම බීලා ඒ නිසා කොච්චර තරහා තිබුණත් දවල් තුනකින් පඩිය අතට ආපු දෙයක පුතේ ඇඳ තියෙන්නේ මගේ අතේ කියලා ඕනගෙන ඉන්නවා. බලන්න මේ සිතිවිලි වල තියෙන වෛරසාගත ගතිය. එයාගෙන් පඩි ගන්නෑ අම්මා තාත්තගෙන් පඩි ගන්නවා. හොඳට රින්සෝ දාලා අතුල්ලලා ඕදනවා නිකන් තෙමල වේලෙන්න දානවා. ඇයි? ඒ බැන්නනේ ඒකට පළිය. ඕවම නාවෙම ලුණු දාන්න නැතුව යනවා. අමතක වුණා වාගේ ආක බලාගෙන ඉන්නවා. ඇයි අරකට පළිය මේ ගන්නේ? තේ කඳල පෑ භාගයක් විතර තියලා දෙනවා. නිවෙන්න අරිනවා. ඇයි අරකට පළිය? එහෙනම් මේ විදිහට අපේ ජීවිතවල අපේම දෙමව්පියන්ගේ ඥාතීන්ගේ මිත්‍රයන්ගේ මොනතරම් අපි පරිහරගෙන තියනවද පින්වතුනි බැරි වෙලාව වැඩිමල් පුතාවෝ දුවවෝ අපි කියන විදිහට කටයුතු කෙරුවේ නැත්නම් එයාට දෙනවා කන්න මුදුන ඉඩම යන්නත් බෑ වගා කරන්නත් බෑ ඒකට යන්න ඕනේ ලනු දාලා ඒ මිනිස්යාට ඒකෙන් වැඩකුත් නෑ හැබැයි එක වැඩක් ගන්න පුළුවන් මේ තරම් අපේ අම්මා තාත්තා අකටයුතු ඉඩම දුන්නායි කියලා දිවිනසා ගන්න උඩ ඉඳලා පණින්න හොඳයි ඒකට විතරයි ඉඩම පෝෂණයට ගන්න පුළුවන් හැබැයි අම්මා තාත්තා කියන විදිහට ආලා හොඳට කටයුතු කරපු බාලයෙක් ඉන්නවා නම් එයාට පින්වතුනි හොඳට සාරවත් ඉඩමන් ඒ වගේම පාරයිනේ කඩයක් දාගන්න ඉඩමන් ඔක්කොම දෙනවා එහෙනම් බලන්න අපේ දරුවෝ කියලා අපට වෛද්‍ය ඇති වෙලා නේ ලෝභය ඇති වෙලා නේ එහෙනම් එක කුසේ හිටපු දරුවෝ එක විදියටම ලේකිරි කරලා දීපු දරුවන්ට අපි මේ විදිහට ලෝභයෙන්, වෛරයෙන්, ද්වේෂයෙන් කටයුතු කරනවා නම් මේ සිටිවිලි වල ඔක්කොම ආශ්‍රය කරලා තියන්නේ බාලයෝ පින්වත්නි, බාලයා තමයි අසකන දිව නාසය සමසිත කියන ආයතන අයතුලම පදිංචි වෙලා ඉඳලා තියෙන්නේ. එහෙනම් පණ්ඩිතානංච සේවනා කියලා කියන්නේ අදෙන්දලා අලෝභයෙන්, අද්වේෂයෙන්, අමෝහයෙන්, විරාගයෙන් කල්පනා කරන්නට ඕනේ. මේ හැම දෙයක්ම දුකයි මේක නිවා ගන්න කල්පනා කරන්නට ඕනේ. සෑම මොහොතක් ගානේ ලබාපු මිනිසත් භවය ඉපදීම නතර කරන්නේ කොහොමද විමුක්තියට පත් කරන්නේ කොහොමදයි කියලා ධර්මානුකූලව කතා කරනවා නම් අනුකම්පාවෙන් දයාවෙන් මෛත්‍රියෙන් සිටනවා නම් එයා තමයි පින්වතුනි තථාගතයන් වහන්සේගේ සරණ යන පඬිතේව ආශ්‍රය කරන උත්තමයා එහෙනම් අපි දැනගත්තා මේ ආයතන අය තුලම බාලයෝ 6 දෙනෙක් ඉන්නවා, පඬිතයෝ 6 දෙනෙක් ඉන්නවා. එහෙනම් බාලයෝ දුක් විඳින්න අපිට අපායේ ඉපදීම හදනවා. පඬිතයෝ දිව්‍ය ලෝකයේ සැප විඳින්න අපට භවයක් හදනවා. මේ දෙදෙනාම අපට භව දෙකක් හදලා දෙනවා. එහෙනම් දෙදෙනාම බල දෙකක් අදලා දෙනවා නම් තථාගතයන් වහන්සේ නැවත දේශනා කරනවා දිව්‍ය ලෝකෙ ඉපදුනත් ඒක උත්පත්තියක්මයි භවගාමීමයි තිරිසන් ලෝකයේ සතර අපායේ ඉපදුනත් ඒකත් උත්පත්තියක්මයි භවගාමීමයි පූජාච පූජනීයානම් කියලා තථාගත පණීඩය කියනවා පිළිය යුත්තන්ට පුදන්න කවුද පිළිය යුක්තා මේ හොඳ දේවල් නරක දේවල් කියන හැම දෙයක්ම 100න් අත්තරින්න පොදනවයි කියලා කියන්නේ දන් දෙනවා කියන එක දන් දෙනවා කියන්නේ අත්තරිනවා කියන එක එහෙනම් මේ ලෝකේ නරක දේවල් හොඳ දේවල් ඔක්කොම අත්තරලා නරක දේවල් හොඳ දේවල් කියන දෙක තුලම 100 පවත්න්න එහෙනම් සතර සටිපට්ඨානේ සතාගතයන් වහන්සේ මේ බාලයා කියලා කියන්නේ මොකද්ද? කායානුපස්සනාව, වේදනානුපස්සනාව, පණ්ඩිතානංච සේවනා කියලා කියන්නේ ධර්මකාරණා, මංගල කරුණෝ, කුසල් පින් වලට අදාළ කරුණෝ. ඒ කියන්නේ ධම්මානුපස්සනා, චිත්තානුපස්සනා. එහෙනම් අසේවනාච බාලානං පණ්ඩිතානංච සේවනා, පූජාච පූජනීයානං ඒතං මංගල මුත්තමන් කියන්නේ තථාගතයන් වහන්සේ සතර සටිපට්ඨාන සතිපට්ඨානය තවත් ක්‍රමයකින් දේශනා කරලා පින්වතුනි එනම් බාල්‍යෝ ආශ්‍රය කරන්න කරන්න අපට දුක ඇති වෙනවා නේද අන්න දුක පඬිතුයෝ කියලා යහපත් දේවල් ආශ්‍රය කරනකොට දුක නිරෝධ වෙනවා එනම් දුක නිරෝධ කරන ක්‍රමවේදය එන හැම දෙයක්ම දුකයි කියලා ඉතර අත්තරලා පූජාච පූජනීයානම් කිව්වම දුක නිරෝධ කළා. එන මංගල මුත්තම නියෝනා එන චතුරාර්ය සත්‍යයේ තියෙන සත්‍ය හතර තමයි පින්වතුනි දුකට බාලයා කියලායි දුක නිරෝධ කරන ක්‍රමවේදය පඬිතියා කියලායි නිරෝධ වීම කියන එක අත්තරීම පූජාච පූජනීයානම් කියලා නිරෝධ වීම අරියත් වීම ඒක තමයි මංගල මුත්තමන් කියලා තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ එහෙනම් මේ ධාතා රත්නය තුලින් තථාගතයන් වහන්සේ සතර සටිපට්ඨානයේ දේශනා කළා. චතුරාර්ය සත්‍ය ධර්මයේ දේශනා කළා. අපේ නිවන් කමඨාන මේක තුල ගැප් කරලා තිබ්බා පින්වත්නි. පූජාච පූජනීයානන් තුල එහෙනම් අපි මේ ලෝකයේ අසත්පුරුෂ කටයුත්තක් දැක්කද අනේ මේ වගේ දේවල් මම මිනිසුන්ට පෙන්වන්න ඇති අශෝභන ලෙස ඇවිදින්න ඇති මෙච්චර වෙදි තියෙන ලෝකයේ භාගයට ඇදගෙන ඇවිදින්න ඇති ඒ නිසා තමයි මටත් මේ දේවල් වෙන්නේ එහෙනම් මේ දේවල් පේන බව දැනගෙන සීයෙන් හිටියාම කර්මය නෙදා අන්න පිළිය යුක්තාටම පිදුවා එයාට මේ කර්මය නැවත දුන්නා ඒකට අවුල්කාරකම ගත්තේ නෑ ඒකට සම්බන්ධ වුණේ නෑ යහපත් දෙයක් දැක්කා කුසලානුක රූපීව දෙයක් දැක්කා ඒක දැක්කාම අනේ මේ වගේ දේවල් කලින් කරන්න ඇති යහපත් කටයුතු කරන්න ඇති ඒ නිසා යහපත් දේවල් කරනවා එහෙනම් පින් අනුමෝදන් කරුවොත් මේක නිසා ඉපදෙනවා එහෙනම් මේ කරන කටයුත්ත මේ කට්ටියටම අනුමෝදන් වේවායි කියලා ඇඟ බේර ගන්නවා අන්න එතනත් ඉපදීම නැවතුවා හොඳ කියලා බැන්නත් නරක කියලා බැන්නත් පින්වතුනි දෙකම එකයි. කුරුල්ලෝ කෑ ගන්නවා අපි කවුරුත් ගිහලා නඩු දාන්නේ බල්ලෝ බුරනවා කවුරුත් ගිහලා පොලිසියෙන් පැමිණිලි කරන්නේ ඇයි? සද්දය අපට ප්‍රශ්නයක් නෙමෙයි. එහෙනම් මේ මිනිස්යාගේ શબ્දයට විතරක් උඩපණින්නේ ඇයි? භාෂාව දන්නවා, ව්‍යාකරණ දන්නවා, වචන අඳුරනවා. එහෙනම් වෙනත් භාෂාවකින් බැලුමක් බැලනොත් ආක බලාගෙන ඉන්නව නේද? අන්න මේ ධර්මතාවය අවබෝධ කරගන්නට ඕනේ. අපි මේ ලෝකේ ජීවත් වෙන සෑම මොහොතක් ගානේ ඇයෙන දේ ඇයෙන බව දැනගෙන ඇයෙන දේටම පූජා කරන්න පුළුවන් නම් පේන දේ පේන බව දැනගෙන පේන දේට පූජා කරන්න පුළුවන් නම් දැනෙන දේ දැනෙන බව දැනගෙන දැනෙන දේට පූජා කරන්න පුළුවන් නම් හැඟෙන දේ ඇඟෙන බව දැනගෙන ඇඟෙන දේට පූජා කරන්න පුළුවන් නම් සිතෙන දේ සිතෙන්නේ මේ මේ දේවල් කියලා දැනගෙන සියෙන් ඉන්න පුළුවන් නම් ඩාරුගීරිය කරපු ඒ කමඨානම දැන් අපිත් වඩලා නේද? එහෙනම් ඒකාන්ත වශයෙන්ම නිවන් දකින්න මේ කමඨාන සෑයේ නේද? එහෙනම් අද ඉඳලා මේ පින්වතුන් කල්පනා කරලා බලන්න මාමංගල සූත්‍රයේ අසේවනාච බාලානං පණ්ඩිතානංච සේවනා පූජාච පූජනීයානං ඒතං මංගල මුත්තමන් කියන ගාථාව අපි හැමෝටම පුද්ගලිකව තථාගතයන් වහන්සේ දේශනා කරපු කමඨානං තථාගතයන් වහන්සේ අනුකම්පාවෙන් අපට දේශනා කරපු නිවන් පණිවිඩය එහෙනම් මේක කටපාඩම් කරගෙන කිය කිය ඉන්න නෙමෙයි තියෙන්නේ පින්වත්නි මේ තප්පරේ ඉඳලා මේක වඩන්න අසකන ජීව නාසයේ සමසිතෙන් තමයි ඉපදීමට හේතු ඇති වෙලා තියෙන්නේ මේ සෑම දුකටම හේතුව මේ ආයතන අයින් නිර්මාණය වෙන කර්මය එහෙනම් ආයතන අයේ කර්මය නවත්තන්න මේ තප්පරේ ඉඳලාම මේ පින්වතුන් මේ කමඨාන වඩන්න ඕනේ මේ නිවන් මාර්ගයේ තථාගතයන් වහන්සේගේ සරණ යන්නට ඕනේ එහෙනම් මේ නිර්වාණ පණිවිඩය මේ මංගල ධර්ම දේශනාව අපි හැමෝටම මේ දේශනාව තුළින් ලැබිච්ච කමඨාන පුණ්‍යකෙත නැමැති මේ සිතේ වපුර ගන්න හොඳට ආස්වාදන්න නැවත නැවත මෙනෙහි කරන්න ඇස කන දිව නාසය සමසිත මේ නාම රූප සංඥා සංස්කාර ධර්මයන් එක්ක ඇලෙනකොට ගැටෙනකොට බාලයා පඬිතයා කියන මේ ධර්මතාවය මෙනෙහි කරන්න ඒක නැවත නැවත සත්‍යයනා කරන්න අද ඉඳලා කර්ම නවත්තන වැඩපිළිවෙලේ යෙදෙන්න මේ ලබාපු මිනිසත් භවයේ ඉතුරු වෙලා තියෙන ආයුෂ කාලය හොඳටම ඇති අපට අරියක් බෝධියෙන් පිරිනිවන් පාරන එහෙනම් මේ සියලුම දෙනාගේ මිනිසත් භවය මේ අවසාන භවය කියලා අදිස්ථාන කරගන්න අපි මේ ලෝකයේම දාම ඉපදුනේ මේ කමඨාන ලැබුණ නැති නිසා ඉපදීම නවත්තන්න ක්‍රමවේදය අවබෝධ වුණ නැති නිසා එහෙනම් කමඨාන ලැබුණා ක්‍රමවේදයට අවබෝධ වුණා එහෙනම් නැවත ඉපදෙන්න හේතුවක් කිසිම කෙනෙකුට කියන්න බෑ එහෙනම් මේ කමඨාන මේ මොහොතේ ඉඳලා තප්පරේ ඉඳලා නැවත නැවත වඩලා ඒ කාන්ත වශයෙන්ම මේ ඉතුරු වෙලා තියෙන ආවිස කාලය තුල අරියත් බෝධියෙන් පිරිනිවන් පාන්න මේ ධර්ම දේශනාව කමඨාන මේ නිර්වාණ පණිවිඩය අප සියලු දෙනාටම හේතු වේවා වාසනාම වේවා කියලා සාදුකාරයක් දෙන්න ඒ වගේම අද මේ විශේෂ ධර්ම දානමේ පින්කම ඉෂ්ට සිද්ධ කරන්නේ අපගේ බුද්ධ ගයාවේ බෝධිධර්ම අපගේ ලොකු ස්වාමීන් වහන්සේ උන්වහන්සේගේ මෑණියෝ මිය පරලොව ගින් දැනට මාස 3ක් ගත වෙනවා මේ ශාසනයට බුද්ධ පුත්‍රේ පූජා කරලා ඒ මෑණියෝ බාලෝ උපාසක කියන පියාණෝ මේ තථාගත ශාසනයට මේ ලෝක සත්‍යයට විශාල දානයක් දීලා තිනවා. ඒ තමයි මේ ශාසනයට සංඝයා කියලා සංඝේ දානය දානයක් වශයෙන් දුන්නා. එනම් ඒ බුද්ධ පුත්‍රයා මේ ශාසනයට පූජා කරපු ඒ මුන්කී දේවිය කියන ඒ මෑණියන්ට බාලෝ උපාසක කියන පියාණන්ට මේ ධර්ම දේශනාවේ ආනිසංශ මේ ධර්ම දේශනාවේ කමඨාන මේ සියලුම පින්වතුන් වඩලා සෝවාන් සකු르දාගාමි අනාගාමි හරියට වෙනවා නම් ඒ මාර්ගඵල නිවන් අවබෝධ වල අනාගත ආනිසංස කියන සියලුම පින් ආනිසංස කුසල ආනිසංස අනුමෝදන් වෙලා ඒ දෙමෝපියෝ ඒකාන්ත වශයෙන්ම මිනිසත් භවයට ප්‍රතිපදිලා මාර්ගඵල නිවන් අවබෝධ කරගෙන අපට කලින් නිවන් දැකලා මේ ලෝකයේ තුල මේ ශාසනය තුල අරියත් බෝධියෙන් පිරිනිවන් පාන්න මේ කුසල ආනිසංස පින් ආනිසංස ඒ කාන්ත වශයෙන් මේ දෙමව්පියන් දෙපළට හේතු වේවා වාසනාව වේවා අනුමෝදම වේවා කියලා සාදුකාරයක් දෙන්න. ඒ වගේම මේ ධර්ම දානමය කටයුත්තට සම්බන්ධ වෙච්ච මේ සියලුම පින්වතුන් මේ පින්වතුන්ගේ දෙමව්පියෝ ඥාතියෝ මිත්‍රයෝ දූ දරුවෝ ඒ සියලුම දෙනාට මේ ධර්ම ආනිසංස අනුමෝදන් වේවා මේ පින් ආනිසංස අනුමෝදන් වේවා සතර වර්ගය ඇතුළු සියලුම පරම්පරාවේ අය මේ ලබාපු මිනිසත් භවයෙන් තුළම අරියත් බෝධියෙන් පිරිනිවන් පාන්න මේ කුසල ආනිසංස පින් ආනිසංස ඒකාන්ත වශයෙන්ම අනුමෝදන් වේවා කියලා සාදුකාරයක් දෙන්න හොඳයි සියලු දෙනාම වැඩ ගන්න සංඝරත්න ආශිර්වාද කරගන්න. සබ්බීතියෝ විවර්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්තන්තරායෝ සුඛී දීඝායුකෝ භව භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සදා සොත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවේන සදා සුත්ති භවන්තු තේ බෞද්ධ සබ්බ මංගලං රක්칸තු සබ්බ දේවතා සබ්බ සංඝානුභාවේන සදා සුත්ති භවන්තු තේ අභිවාදන සීලිස්ස නිච්ඡං වණ්ඩා පචායිනෝ චත්තාරෝ ධම්මා වණ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිච්ඡතු සුවපත්තේවා නිදුක් වේවා නිරෝගී වේවා නිවනින් සැනසෙත්වා සුවපත්තේවා නිදුක් වේවා නිරෝගී වේවා නිවනින් සැනසෙත්වා සුවපත්තේවා නිදුක් වේවා නිරෝගී වේවා නිවනින් සැනසෙත්වා සියලු දෙනාටම තෙරුවන් සරණයි